කල්යාණ මිත්‍රවරුනි සුපුරුදු මිත්‍රත්වයෙන් මෛත්‍රියෙන් සද්ධාවෙන් අපි මේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ මේ දහම්හලට එකතු වුණේ ස්වල්ප මොහොතකට හරි සිත නිවා ගන්නට අපේම සිතේ තියෙන ආවේග ඒ ආවේග නිසා අපි විඳින අසහනයන් ටිකක් හරි අඩු කරගන්න ඒ වගේම අපි දිහා ලෝකයේ දිහා ගැටලු අඩු වෙන විදිහට බලන්නේ කොහොමද කියන කාරණේට ධර්මානුකූලව විවෘත වෙන්නටයි දැන් මේ භාවනාවේදී අපි කවුරුත් ටිකක් හරි වෑයම් කරනවා උත්සාහ කරනවා අපේම හිත සංසුන් කරගන්න ටික වෙලාවක් හරි භාවනා කරලා සමහර විට සංවිධානාත්මක භාවනාවකට සතහන් වලට සම්බන්ධ වෙලා නැතිනම් තමන් විසින් තනිවම දෙතෙන්දී අපට අත්දකින්න තියෙන කාරණයක් තමයි මේ භාවනාවට මූලික වශයෙන්ම බාධා දෙකක් එල්ල වෙනවා කියන එක. නැත්තම් දෙපැත්තකින් බාධා කරනවා අපිට. එක එක පැත්තක් තමයි මේ අපිට ඇහෙන, පේන ඒ බාහිර තියෙන කලබල. gedara වුණත්, පන්සලේ වුණත්, භාවනා මධ්‍යස්ථානික වුණත්, මෙතන වුණත් අපි කාටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔය ඇහෙනවා ශබ්ද, වාහන ශබ්ද, කෑ ගහන ශබ්ද ඇස් දෙක අරගෙන හිටියොත් පේනවා විවිධ කලබල. දැන් මේවත් එක්ක මේවා මැද ඉඳගෙන කොහොමද භාවනා කරන්නේ? මේක ටිකක් ගැටලුවක්. අපි භාවනා කරන්න වෑයම් කරන බව හැබෑව. එසේ වූයේ නමුත් මේ ගැටලුව අපට දිගින් දිගටම දිගින් දිගටම මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒ එක පැත්තක්. ඊටම අදාළ වෙන්න පුළුවන් මේ අපේ ශරීරයේ තියෙන ඉරියව්වේ තියෙන ප්‍රශ්නේ. දැන් අපි කවුරුත් කැමති අර අපහල තියෙන කතන්දරවල තියෙන විදිහට පැය ගණන්, වරු ගණන්, දවස් ගණන් එක ඉරියව්වක හෙලවෙන්නේවත් නැතුව දැහැන්ගත වන්නට, සමාධිගත වන්නට ඒ ඉතාම ලස්සන අදහසක්. ඒ බොහොම රමණීය අභිලාෂයක්. හැබැයි එහෙම එහෙම ලස්සන චිත්‍රයක් පිළිබඳ අප සිහින දැක්කට මිනිත්තු 5ක් 10ක් මේ ඉරියව්වේ වාඩි වෙලා ඉන්නකොට ශරීරය කියනවා දැන් ඇති දැන් මට අමාරුයි. මේක ඊළඟ බාධාව. හසියනවා දැනෙනවා, හිරිවැටෙනවා දැනෙනවා. විවිධ ප්‍රශ්න, ශරීරයේ එකම ප්‍රශ්නයක් කියන එක තේරෙනවා. දැන් මේකට හේතු තියෙනවා. ඇයි ශරීරයේ මෙපමණම භාවනා කරන්න යනකොට මේ ප්‍රශ්නයක් වෙන්නේ කියලා. කොහොම හරි ඒක එක පැත්තකින්. දැන් මේ ඔක්කොටම වැඩිය ওই ටික නැති වුණත් වාඩි වෙච්ච පළවෙනි මිනිත්තුවේම අපේ ශරීරයේ ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් සමහර විට මහා මහා රෑ නැතිනම් අලුයම භාවනාවට ලකලෑස්ති වෙන්න. නැතිනම් බොහොම සද්දාඩු අතපුවකට ගිහිල්ලා පුළුවන් අපිට වාඩි වෙලා ටික වෙලාවක් භාවනා කරන්න. ඉතින් එතකොටත් ওই බාහිර ගෝසා, ශබ්ද, කලබල, අරගල අ ඒ පමණ ගැටලුවක් වෙන එකක් නැහැ. හැබැයි ඒවා තිබුණත් නැතත් ශරීරයේ රිදුණත් නැතත් කෑ ගැහුවත් නැතත් අහල පහලින් කවුරු හරි අපි කාටත් මුහුණ පාණ්ඩ වෙන අභියෝගයක් ඒ වගේම ගැටලුවක් තමයි මේ අපේ හිත. හිතත් එක්කනම් භාවනා කරන්න ලේසි නෑ. මොනවා එක්ක භාවනා කළත් අපේම හිතත් එක්ක අපිට භාවනා කරන්න ලේසි නෑ. හිත තමයි පුතුම විදිහට කරදර කරන්නේ භාවනාව දෙනකොට. වෙන මොනවටවත් අපේ හිත එපමණ අපිට කරදර කරන්නේ හිත හුඟා කරදර කරනවා. හිත හුඟා වෙලාට උත්සාහ කරනවා ඔබව අමාරුවේ දාන්න, කරදරේ දාන්න. හිත පුළුවන් තරම් බොහෝම බොහෝම අනුකම්පාවෙන් වගේ බොරු වලවල් වල තාපව දක්වනවා. හැබැයි ඒ මොනවා වුණත් මේ භාවනා කරන්න ආවම තරං හිත කලබල වෙලා කුලප්පු වෙලා ඊට විරෝධය දක්වන්නේ වෙන කිසිම අවස්ථාවකදී. ඒක තමයි අපේ අත්දැකීම. අපි කාගේත් අත්දැකීම. මොන වයසේ හිටියත් කොතන හිටියත් මොන ආගමේ වුණත් මේ ප්‍රශ්නෙට අපිට මුහුණ පාන්න වෙනවා. ඇයි ඇයි හිත මෙපමණම අකමැති භාවනා කරනවද? ඒ අකමැති නිසානේ හිත භාවනා කරන්න ඉඩ දෙන්නේ නැත්තේ අපිට. ඒ අකමැති නිසා හිත කැමති නෑ අපි භාවනා කරනවට. හිත හිතට මොකක් හරි ප්‍රශ්නයක් හිතට මොකක් හරි පාඩුවක් වෙනවා අපි භවනා කරන්න ගියාම ඒ නිසා හිත දන්න තරම් සෙල්ලම් දන්න තරම් උත්තර වෙtti උපස්සන පාවිච්චි කරනවා ඒ අපි හිතන වෙලාවේ අපි හිතනවා මිනිත්තු 15ක් මං දවසකට භාවනා කරනවා පැය භාගයක් පැයක් හිත උත්සාහ කරනවා කොහොම හරි කොහොම හරි ඒ පැය භාගේ ඒ මිනිත්තු 15 පුරවන්නට අනවශ්‍ය සිතිවිලි වලින් ඒක නෙමෙයිද වෙන්නේ අපි හිතුවට අපි හිතනවා මම පැය භාගයක් හැමදාම භාවනා කරනවා කියලා නමුත් බලන්න මේ පැය භාගි පිරීලා තියෙන්නේ භාවනාවෙන්ද වැඩිපුර නැතිනම් හිත විසින් හිත විසින් නිර්මාණය කරපු සිතිවිලි වලින් අපි මොකද්ද වැඩිපුර කරන්නේ උදාහරණයක් විදිහට ආනාපාන සති භාවනාව ගැන හිතන්න පින්වත්නි අපි හිතනවා ආ මම හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා හුස්මට හිත එකඟ කරලා ඉන්නවා ඇහුවොත් කොච්චර වෙලාවක් දවසකට මේ භාවනාවේ යෙදෙනවද කියලා ඉතින් අපි කියනවා පැය භාගයක් පැයක් නමුත් ඇත්තම ඇත්ත ඒකද හොඳට බැලුවොත් හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒ කය භාගේ කඩලා කඩලා කඩලා මිනිත්තුවට මිනිත්තුවෙන් මිනිත්තුවට මොකද වුනේ? ඒ මිනිත්තුවත් තව කඩලා තත්පරවලට තත්පරෙන් තත්පරේ මොහොතින් මොහොත මොකද වුනේ කියලා බැලුවොත් අපට පෙනේ මේ හැම තත්පරයක්ම හැම මිනිත්තුවක්ම පිරීලා තියෙන්නේ සිතිවිලි වලින් හිතේ කතාවෙන් හිතේ දෙඩවිල්ලෙන් අපි කියනවා හිත දුවනවා කියලා. මේ වගේන් තමයි මේ සම්පූර්ණ කාලයම පිළිලා තියෙන්නේ. ඔය ඔය හිතේ කතාව, හිතේ දෙදවිල්ලේ, හිතේ දිවිනේ අතරින් සතර අපට දැනෙනවා අප හුස්ම ගන්න බව, හුස්ම පිට කරන බව. නමුත් වැඩිපුර වැඩිපුර අර හිත එයාට ඕන දේ තමයි කරලා දෙන්නේ. හිත ඉඩ දෙන්නෙම නෑ මේ භාවනාව කරන්න. මොන භාවනාවට ආවත්. ඇයි ඒ? ශරීරේ එක පැත්තකින් ඉඩ දෙන්නේ එක වෙනම ප්‍රශ්නයක්. ඊට වැඩිය මෙතෙන්දී අපි අද අවධානය යොමු කරමු. ඇයි මේ හිත ඉඩ දෙන්නේ නැත්තේ අපිට භාවනා කරන්න? හිතට මොකද්ද තියෙන අමාරුව අපි භාවනා කරාම? මොකද්ද හිතට වෙන පාඩුව? ඇයි හිත මෙපමණ විරෝධයක් දක්වන්නේ? හිතට පාඩුවක් වෙනවා. මොකද්ද හිතට වෙන පාඩුව? හිතට අපි මේ හිත කියලා කියන්නේ මොකටද? හිත කියලා අපි අපි අඳුනන්නේ මොකටද? කුමක්ද? දැන් අපි කියනවා මගේ මගේ හිත දුවනවා කියලා. මිත්‍රවරුනි එතෙන්දී අපි හිත දුවනවා කියලා මොකක් ගැනද මේ කතා කරන්නේ? කල්පනාවල් ගැන. කල්පනා කිරීම ගැන. ඒතර මොනවා ගැනද මේ කල්පනා කරන්නේ? කොහාටද අපේ හිත දුවන්නේ? අපේ අත්දැකීම් වලට. ඇහෙන ශබ්දයකට වෙන්න පුළුවන් අපේ හිත දුවන්නේ. නැතිනම් මතක් වෙන දෙයකට වෙන්න පුළුවන් අපේ හිත දුවන්නේ. එතකොට මේ ඇහෙන ශබ්දය අපේම කනට ඇහෙන ශබ්දය අපේම හිතට මතක් වෙන සිතිවිල්ල ගැන අන්න හිත කතා කරන්න පටන් ගන්නවා. අන්න හිත ඒ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. හිත පුරුදු වෙලා තියෙන්නම මේ මේ වර්තමාන අත්දැකීම් ගැන හිත හිත ඉන්නයි. හිත දන්න එකම දේ ඒක තමයි. මොකද්ද? මේ ඇහෙන දේ, දැනෙන දේ, මතක් වෙන දේ ගැන කල්පනා කිරීම. හිත ඒක තමයි කරන්නේ. බලන්න දැන් මොකද වෙන්නේ කියලා මේ වෙලාවේ හිත මොකද්ද කරන්නේ? මේ වෙලාවේ එක්ක මේ ඇහෙන දේ ගැන හිත හිත ඉන්නවා. නැතිනම් දැන් මේ හුලඟ නිසා තව ටිකකින් වහේද වැස්සොත් කොහොමද ආපහු යන්නේ? අන්න ඒ ගැන අපි හිත හිත ඉන්නවා. ඒක තමයි හිත කරන්නේ. කවදාවත් අත්දැකලා තියෙනවද හිතන්නේ නැති හිතන්නේ නැති මොහොතක් හිත හිතන එක අතහැරපු මොහොතක් එහෙම මිනිත්තු 5ක් 10ක් පැය භාගයක් පැයක් දවසක් සතියක් මාසයක් කවුරු හරි අත්දැකලා තියෙනවද? නෑ හිත මොනවත් කරන්නේ හිතන්නේ නෑ. හිතන එක අතහැරලා එක සතියකට එක දවසකට එක වරුවකට එක පැයකට මිනිත්තුවකට නෑ එක තප්පරයක්වත් එක තප්පරයක්වත් හිත කැමති නෑ හිතන එක අතාරින්නට, ඔය දුවන ගමන නවත්තන්නට, කල්පනා කරන එක මොහොතකට පැත්තකට දාන්න. හිත කැමති නෑ. ඇයි ඒ? මේක හොඳ ප්‍රශ්නයක්. ඇයි ඒ කියලා හොයන එක. අපි මේක තමයි හිතේ හැටි. මේක තමයි හිතේ ස්වභාවය. මේ හිතත් එක්ක නම් භවනා කරන්න බෑ කියලා මේ අධෛර්යයටපත් වෙනවා වෙනුවට කලකිරෙනවා වෙනුවට අන්න භාවනා කරන කෙනෙක් විදිහට අපි මේ කාරණය ප්‍රශ්නයකට හරවලා අපි අහමු ඇයි ඇයි මේ හිත මෙච්චර කැමති හිතන්නේ ඒ හිතන එක විතරක් නෙමෙයි ඊළඟට මොකද්ද කරන්නේ මේ සිටීමේ ප්‍රතිඵලයක් විදිහට හිත වින්දනයක් ලබනවා හැඟීම් ඇති කරගන්නවා. මේවා කොහෙද තියෙන්නේ හිතේ? දැන් ඔය අපි කතා කරන ඕනෑම හැඟීමක් තියෙන්නේ අපේ හිතේ. ඒක අතක පායක නෙමෙයි තියෙන්නේ, සෙස් ගහකනිය පොත්තක නෙමෙයි තියෙන්නේ. ඔය සතුට කියන හැඟීම, කෝපය කියන හැඟීම, ආලුව, තනිකම මේ හැඟීම් කොහෙද තියෙන්නේ හිතේ. ඉතින් මේ හැඟීම් වින්දනය කරමින් දැන් බය කියන්නේ වින්දනයක් බය වෙනවට අපි කැමති නැති වුණාට බිය නිසා වින්දනයක් අපි ලබනවා තරහයි තරහ තියෙනකොට ඒකේ වින්දනයක් තියෙනවා ඒකට අපි කැමති නැති වෙන්න පුළුවන් හැබැයි අකමැති වුණත් වින්දනයක් තියෙනවා තරහේ සතුටේ විතරක් නෙමෙයි රසයක් තියෙන්නේ පැණි රහ දේවල් විතරයි නෙමෙයි රස අපි කිව්වට පැණි රහ කියලා ඒ පැණි රහ කියන්නේ එක රහක් විතරයි. වැඩි දෙනෙක් කැමති රහ වෙන්න පුළුවන්. නමුත් මිරිස් කොළ තියෙනවා වෙනම රහ. තියඹල ගොරක වගේ වගේ වෙනම රහක් තියෙනවා. ඒවත් රස. ඒ වගේ තියෙනව වින්දනයක්. එතන මේ හැම හැඟීමකම හැම මනෝභාවයකම හැම ආවේගයකම තියෙනවා වින්දනයක්. දැන් මේ දෙක මොනවද මේ සිත සිත සිටීම සහ හැඟීම් බින්දණය කිරීම මේක තමයි හිතේ කාර්යභාරය වෙලා තියෙන්නේ හිත නිතරම මොකද්ද කරන්නේ හොඳට හොයලා බැලුවොත් තේරෙයි මොහේ කල්පනා කර කර ඉන්නවා මොනවා ගැනද ඒ විශේෂයක් නැහැ මොනවා ගැනද මොනවා හරි දෙයක් ගැන හිතට විශේෂත්වයක් නැහැ මම හිතන්නේ මෙන්න මේ දේ ගැන විතරයි. අරව ගැන මම හිතන්නේ නැහැ කියලා එහෙම හිතේ නෑ බෙදීමක්. ඒ වෙලාවේ අතට අහුවෙන්නේ මොකද්ද? ඒ දේ ගැන හිතනවා. ඒ වෙලාවට මොකද්ද හිතට එන්නේ? ඒ දේ ගැන හිතනවා. ඊළඟට ඒ වෙලාවට මොකද්ද ඇති වෙලා කියන හැඟීම ඒක විඳිනවා. තරහනම් තරහ විඳිනවා. අපි තරහ ගන්නවා කියනවට වැඩිය ඇත්තටම වෙන්නේ මොකද්ද අපි තරහ විඳිනවා. ඒක විඳිනවා. ඒක කියන දුක විඳිනවා අපි. සපක් නම් නෙමෙයි. හැබැයි ඒක විඳිනවා අපි. සතුටෙන් ඉන්නකොටත් ඒ සතුට විඳිනවා අපි. සතුට ඇති කරගන්නවට වැඩිය අපි කරන්නේ සතුට විඳින එක. මේ ඇති වුණු සතුට විඳිනවා. දුකක් ආවත් ඒ වගේ. අපි කවුරුවත් දුක ඇති කරගන්නේ නැහැ. නමුත් ඇති වුණාම දුක කිසියම්ම වූ හෝ මාර්ගයකින් දුක ඇති වුනහම ඉතින් කරන්නේ ඒක විඳිනවා. විඳලා විඳලා විඳලා විඳලා දුකටම එපා වුනහම අන්න අපි නවතිනවා. අපිට එපා වුණාට නෙමෙයි. අපිට කොච්චර එපා වුණත් හිතට හිතේ දුක තියෙන කල් අපිට විඳින්න වෙනවා. දවස් ගණන්, සති ගණන්, මාස ගණන්. මතක් වෙන මතක් වෙන වෙලාවේ අපි විඳිනවා. දැන් හිත ඇයි කැමැති මෙපමණ හිත හිත ඉඳත් මේ හැඟීම් විඳින්මින් ඉන්නටත් ඒක තපකුත් නැහැ. නමුත් ඇයි මෙපමණ හිත කැමැති? නැත්නම් හිත කියන්නේ ওই දෙකටනේ අපි. ඔයින් පිට හිතක් ගැන අපිට හොයාගන්න අමාරුයි. මොකද සිතීම සහ විඳීම සිතීම එක පැත්තකින් අනිත් පැත්තෙන් හිත කියලා අපි කියන්නේ විඳින එකට. ඔය හැඟීම් වින්දනය කර කර ඉන්නේ. දැන් හොඳට බැලුවොත් මෙතන ගැඹුරු අවශ්‍යතාවයක් ගැඹුරු ඕනෑකමක් මොකද්ද ගැඹුරු ඕනෑකම පවතින්නට මොන වාගේ පැවැත්මකද දැන් අපිට ඇහෙනවා ශබ්දයක්. කනට ඇහෙනවා ශබ්දයක්. ඒ ශබ්දය මාස ගණන් ඇහෙන්නේ නැහැ අපිට. එක දිගට දවසක්වත් ඇහෙන්නේ නැහැ කිසිම ශබ්දයක්. ඇහිලා ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. ඒක තමයි හැම ශබ්දයකටම පොදු ධර්මතාවය. හොඳ හෝ නරක මිහිරි හෝ අමිහිරි ඔය හැම ශබ්දයක්ම අපි කැමති කෙනෙක්ගේ කතාහඬ අකමැති කෙනෙක්ගේ කටහඬ, අඳුනන කෙනෙක්ගේ කටහඬ, නාඳුනන කෙනෙක්ගේ කටහඬ, රුචි කරන ගීතයක්, අපි අකමැති ගීත ඔය කෝකක් ඇහිලා නැති වෙලා යනවා. එච්චරයි. අපිට සදහටම ඒවා කන ඇතුලේ තියාගන්න බෑනේ. ඔය කිසිම ශබ්දයක්, කිසිම ශබ්දයක් ඔබේ දෙසමන් වල රැඳිලා තියෙනවද? කන් දෙක ඇතුලේ හිර වෙලා තිබිලා තියෙනවද? දිගින් දිගටම නෑ. කන කියන්නේ මොනවත් රඳවා ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කනට කිසිම දෙයක් රඳවා ගන්න බෑ. තැන්පත් කරගන්නට බෑ. කන කියන්නේ නිකා ඔහේ අර එළියේ තියෙන ශබ්ද අපේ අභ්‍යන්තරයට සම්ප්‍රේෂණය කරන කුංචි භෞතික ඉන්ද්‍රියක් විතරයි. ඒ ඉතරයි කරන්නේ. අර කොහෙවත් තියෙන ශබ්ද තරංග ඇවිල්ලා කනේ වැදුනහම ඒවා අපිට තේරෙන භාෂාවට ටිකක් කරෝලා මොලේට යවනවා. එච්චරයි. ඒකක්වත් තියාගන්න. මොනවත් නැත්තම් ඉතින් නෑ එච්චරයි. කනට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. කන කවදාවත් අපිට කියලා තියෙනවා නාමට ශබ්ද අහන්න ඕනේ කියලා නෑ. කන ඔහේ පාඩුවේ ඉන්නවා. ඇහත් ඒ වගේ. ඇහත් ඔය කිසිම රූපයක් තියාගන්නේ නෑනේ. කිසිම පාටක් ඇහි නතර වෙලා නෑනේ. සුදු පාටවත් කළු පාටවත් තියෙනවා නම් ඒවා ඇහැතුලින් එහාට මෙහාට ආලෝක කිරණ හරෝලා නමලා මොළයට යවනවා. මොනවත් නැත්තම් නෑ. එච්චරයි. ඇහත් කෑ ගහන්නේ නෑ. හැබැයි දැන් අපි රූපයක් දැකලා ඒක ඉවර වෙලා යනවා. අපි කැමති කෙනෙක් අපිට පේනවා, කැමති මලක් පේනවා, ඉර බැසගෙන යන හැටි අප දකිනවා, ඉර පායන හැටි දකිනවා. හැබැයි ඉර පායන එක ටික වෙලාවක ඉවරයි. ඉර බසින එකත් මිනිත්තු කීපයකින් අවසానයි. එහෙනම් දිගටම ඉර බසිනින් පවතින්නේ මේවා වෙන නැති වෙලා යනවා. මේ හැම අත්දැකීමක්ම හැම අත්දැකීමක්ම සීතල අරගෙන බලන්න සීතල නැති වෙලා යනවා. උණුසුම රස්නේ ඒකත් නැති වෙලා යනවා. ඔබ කවදා හරි අත්දැකලා තියෙනවද නැති නොවන විනාශ නොවන සදාකාලික වශයෙන්ම පවතින දෙයක්. මොනවා හරි කමක් නැහැ. කිසියම්ම වූ හෝ දෙයක්. ඇහැට පේන දෙයක්, කනට ඇහෙන දෙයක්, නාසයට දැනෙන දෙයක්, මතක් වෙන දෙයක්, ශරීරයට දැනෙන දෙයක්, දිවට දැනෙන රසක් මොනවා හරි කමක් නැහැ. මේ ජීවත් වූ කාලයේට අවුරුදු 20කට 30කට 40කට 50කට 60කට ආසන්න මේ ජීවත් වූ කාලය තුල එකම එක මොහොතක් හරි ඔබ අත්දකලා තියෙනවද? සදාකාලික වශයෙන්ම පවතින දෙයක්. ඇහෙන් හෝ කනින්, නාසයෙන් හෝ දිවෙන්, ශරීරයෙන් හෝ මතකයෙන් අත්දකලා තියෙනවද? අප අත්දැක්කානම් යම් තාක් අප අද්දුතුවානම් යම් තාක් දේවල් ඒ හැම දෙයක්ම ඇවිල්ලා යනවා. තියෙන්නේ නැහැ. තියෙනවා ටික වෙලාවක්. සදාකාලික නැහැ. අන්න සදාකාලික නැති ලෝකයක තමයි අප ජීවත් මේ සදාකාලික නැහැ කියන්නේ මොකද්ද ලෝකේ? අපිට පේන දේවල් දිගටම ඒ විදිහට පේන්නේ. ඒවා නැති වෙලා යනවා. කිසිම රූපයක් ඉතාම කැමති, ඉතාම වඩාත්ම දකින්න කැමති දේ මොකක්ද කියලා මතක් කරගන්න. එය ගහක් වෙන්න පුළුවන්, කන්දක් වෙන්න පුළුවන්, ජලාශයක් වෙන්න පුළුවන්, හතෙක් වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, ළමයෙක් වෙන්න පුළුවන් මොකක් හරි කමක් නැහැ. වඩාත්ම වඩාත්ම රුචිකරන රූපය මතක් කරගන්න. ඒ රූපය සදාකාලිකද. දිගටම දිගටම දිගටම මේ රූපය ඔබට තේරෙනවා. ඇස් දෙක අරගෙන හිටියොත්, ඒ ඉදිරිපසින් හිටියොත් දිගටම පෙනෙන්නේ නැහැ. එහෙම පේන්නේ නැහැ. ටික වෙලාවක් වෙන එච්චරයි. වඩාත්ම කැමැතිම ශබ්දය දන්නවද ඔබ? තමන් අහන්නට කැමැති වඩාත්ම මිහිරින් මිහිරිතම ශබ්දය මොකද්ද කියලා? අන්න ඒ ශබ්දය පුළුවන් ද දිගටම අහගෙන ඉන්න. උදේ සිට දහවල් වනසේ ඉර පායක මොහොතේ සිට ඉර මුදුන් වනසේ මධ්‍යහනයේ සිට ඉර බැස යන තෙක් සඳ පායකු මොහොතේ සිට සඳ මුදුන් වී මහ රෑ ඊළඟට එළි වෙනතෙක් පුළුවන් දහගෙන ඉන්න එහෙම શબ્දයක් නැහැ එහෙම අපි කොච්චර කැමති වුණත් ඒවා වේලාවකට ඇහෙනවා වේලාවකට ඇහෙන්නේ වඩාත්ම වඩාත්ම වින්දනය ලබන රස මොකද්ද? මොකද්ද වඩාත්ම කණ්ඩ කැමති ආහාරය මතක් කරගන්න. පුළුවන් දේ ආහාරයේ දිගටම දිගටම ඒ රස විතරක් දිවට දෙන්න. දැන් එහෙම ලෝකයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසායි ලෝකය తాවකාලිකයි කියලා කියන්නේ. එහෙම නැතුව මේ මැරෙනවා කියන අදහසින්ම නෙමෙයි. මේ తాවකාලිකයි කියන්නේ අක්තිරයි කියලා කියන්නේ මේ මැරෙනවා කියන දේ නිසාම නෙමෙයි. ඒකත් මේ අස්තිර භාවය නිසා සිද්ධ වෙන එක ක්‍රියාවක් විතරයි. හැබැයි මැරුණත් නැතත් මේ හැම මොහොතකම අපි අත්දකින ලෝකය අපිට අහිමි වෙලා යනවා. අපි අත්දකින ලෝකය කියන්නේ මොකටද? ඔය අපිට පේන ලෝකය, ඇහෙන ලෝකය, ස්පර්ශ කරන ලෝකය, මතක් කරන ලෝකය මේක තමයි මේ ලෝකය හැම මොහොතකම අපිට නැති වෙවි නැති වෙවි නැති වෙවි යනවා. ඒ අලුතෙන් ආයෙත් පේන්න පුළුවන්. කවදාවත් අපිට ඒ ඕනි කෙනා දකින්න පුළුවන්. ආයෙත් අපිට ඒ සින්දු අහන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ආයෙත් ඇහුවත් ආයෙත් ඒක නැති වෙලා යනවා. මේක තමයි ඇත්ත. සෝත පඳුරට ඒ පිපෙන පිපෙන මල පර වුණාට අලුතෙන් මල් පිපෙන්න පුළුවන්. හැබැයි පිපුණට ඒ පිපෙන හැම මලක්ම පර වෙලා යනවා. පිපෙන මලක් සදහකම උදේ සිට හැන්ද වෙනතේ ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනිදා දක්වාම ඒ ඔබේ දෙවත්තේ පිපි පවතින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක මේ අපේ ලෝකය අපිට නැති වෙනවා. හැම මොහොතකම නැති වෙලා යනවා. දැන් මේකට හිත කැමති නැහැ. හිත මේකෙන් සතුට වෙන්නේ හිතට ඕනේ මේ ලෝකය අල්ලලා නවත්තගෙන තියාගෙන ඉන්න තමන් තුල. ඒ බෑනේ දිගටම අහා ඉන්න බෑනේ ඔය කිසිම શબ્දයක් දිගටම බල බල ඉන්නත් බෑනේ කිසිම රූපයක් දිගටම මතක් කර කර ඉන්නත් බෑනේ කිසිම දෙයක් ඒ නිසා හිත මොකද්ද කරන්නේ? ඒවා ගැන හිත හිත ඉන්නවා. දිගටම අහන්න බැරි වුණාට හිතට පුළුවන් දිගටම හිත හිත ඉන්න. අර දිගටම අහන්නට බැරි වුණු දේ ගැන හිත දිගටම හිත හිත ඉන්නවා. දිගටම බලන්න බැරි වෙච්ච දේවල් ගැන හිතට පුළුවන් කල්පනා කර කර ඉන්න. ඒක තමයි මේ හිත කරන්නේ. ඒ මානසික අවශ්‍යතාවය මොන මානසික අවශ්‍යතාවයේද මේ සදාකාලික නොවන ලෝකයක් සදාකාලික කරගැනීමේ අවශ්‍යතාවය වෙනස් වෙන ලෝකයක් ඉරව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය හැම මොහොතකම අපව හැරදමා යන අපට අහිමි වෙන ලෝකයක් සදහටම අප තුල රඳවා ගැනීමේ ඕනෑකම තියෙන හිත මොකද කරන්නේ අර භෞතික වශයෙන් මේ දේ කරගන්න බැරි වුණාම හැබෑවටම මේ දේ ඉෂ්ට කරගන්නට අපොහොසත් වෙන විට මොකද්ද හිත කරන්නේ ඒ ගැන හිතලා සතුටු වෙනවා ඒක තමයි ස්වභාවය දැන් අපි ඇත්තටම යක්කු දකින්න කැමති නැති වුණාට යක්කු ගැන හිතන්න කැමතියි ඒ නිසා අපි අක්කු ගැන හිතනවා. කවුරුවත් කොල්මනක් දකින්න කැමති වෙන එකක් නෑ තනියම ඉන්නකොට මහරෑ ඒතර නිර්භීතකමක් අපිට නැති ඇති. නමුත් අපි කැමති හොල්මන් ගැන හිතල වින්දනයක් ලබන්න. ඉතින් ඒ නිසා හොල්මන් ගැන හිත හිත හොල්මන් ගැන කතන්දර හපුවා ඒවා ගැන කල්පනා කර කර එතකොට බය ටිකක් එනවා. හැබැයි ඇත්තටම හොල්මනක් දකින්න තරම් බයක් එන්නේ. ඉතින් ඒ බය වින්දනය කරනවා. මෙන්න මේ විදිහට සිටි සිතමින් වින්දනය කරමින් සිටීම තමයි සිතේ තියෙන අවශ්‍යතාවය. අර හැබෑවටම බැරි නිසා. තව විදිහකට කියනවා නම් හිතට කෑම ඕනේ. හිතට ආහාර ඕනේ. ශරීරයට ආහාර ඕනේ වගේ හිතටත් ආහාර ඕනේ. මේ අවශ්‍යතාවය මේ තණ්හාව මේ ආශාව මොන ආශාවද ඔය වෙනස් වෙන ලෝකය වෙනස් නොවි තියාගෙන සිටීමේ ආශාව ඒ ආශාවට කැම ඕන ආශාව කියන්නේ ගින්නක් ඒක හොඳ උපමාවක් ධර්මයේ තියෙන බලන්න ලොකු ආශාවක් හිතේ ආවහම ඒ ආශාව හුඟක් විශාල නම් හුඟක් ශක්තිමත් නම් ඒ වෙලාවට දැනෙයි ඔබ පිච්චෙන බව. ඒ වෙලාවට දැනෙයි අප පිළිච්චෙන බව. ඒ වෙලාවට අපේ හිත හදවත දැවෙනවා. ඒ ආශාව හුඟක් වැඩි නම් ඒක හොඳටම දැනෙනවා පිච්චෙනවා කියලා. ඒක තමයි ආශාවේ ස්වභාවය. දැන් මේ දැවෙන්නට ඉඳන ඕනේ. ගිනිගන්නට මොනවා හරි තියෙන්නට ඕනතර ආහාර කියන්නේ දර කියන අදහස. ගින්නේ ආහාරය මොකද්ද? මේ ආහාර කියන වචනේ පාලිය පාවිච්චි වෙන්නේ බුදුදහමේ එක අර්ථයක් තමයි දර කියන අදහස. ඉන්ධන කියන අදහස. මේ හිතට දර ඕනේ. සත්‍යයක් ඇහුණු ගමන් ඒ ඇහුණු ශබ්දේ කියනවා අනේ මං ගැන හිතන්නේ කියලා. අනේ මං ගැන හිතන්නේ. හොඳට බලන්න එහෙම කියන්නේ නැද්ද කියලා. ඔය හැම ශබ්දයක්ම අපිට ඇහෙන. ඇහුණට පස්සේ ඒ හිතේ කොටසක් බවට පත් වෙනවා. ඇහෙන කල් ඒක හිතේ කොටසක් නෙමෙයි. ඇහුණට පස්සේ ඒ හැම ශබ්දයක්ම ඇහුණා කියන්නේ හිතේ කොටසක් බවට පත් වෙනවා. ඊට පස්සේ හිතේ කොටසක් බවට පත්තුණු ඒ ශබ්දය අර එළියේ තියෙන ශබ්දය නෙමෙයි. අපේම මනසේ කොටසක් බවට පත්ුණු ඒ ශබ්දය අපිට කියනවා මං ගැන හිතන්න මං ගැන හිතන්න කියලා. ලොකු පෙළඹීමක් එන්නේ නැද්ද ওই ශබ්දයක් ඇහෙනකොට මේක ගැන හිතන්න අපි? එනවා ලොකු පෙළඹවීමක්. හොඳට හිතන්න හෝ නරකට හිතන්න, ආසාවෙන් හිතන්න හරි තරහෙන් හිතන්න හරි. ඒක වැදගත් නෑ. කොහොම හරි හිතන්න පෙළඹවීමක් එනවා. රූපයක් දකිනකොටම ඒක ලක්ෂණ වෙන්නම ඕනේ කැත රූපයක් වෙන්න පුළුවන් ඉතාම පිළිකුල් සාගත රූපයක් වෙන්න පුළුවන් හැබැයි ඒ රූපයක් ඒ රූපයේ ආලෝක කිරණ අපේ ඇහැ තුලින් මොළයට යවපු ගමන් දැක්කා කියලා හිත තීරණය කළ විගසම ඒ රූපය අපේම මනසේ කොටසක් බවට පත් වුණාට පස්සේ ඒ මනසේ කොටසක් බවට පත්වුණු රූපය අපිට කියනවා ඒ රූපය ගැන හිතන්න මං ගැන කල්පනා කරන්න කියලා. එහෙම කල්පනා කරේ නැත්නම් ඒ රූපයට පවතින්න බෑ. මොන රූපයකද අර එළියේ තියෙන රූපයක නෙමෙයි. ඒකට ඇත්තටම පවතින්න ඕනේ අර මනසේ කොටසක් බවට මම දැක්කා කියලා කියනවා මට මෙහෙම රූපයක් පෙනුණා. මෙහෙම කෙනෙක්ව දැක්කම මෙහෙම ලක්ෂණ ලස්සන ගෙයක් මම දැක්කා. ලස්සන වාහනයක් දැක්කා. අපි කියනවනේ. එතකොට ඒක දැන් ඒ රූපේ ඒ වාහනේ අපිව පහු කරගෙන ගිහිල්ලා ඉවරයි. හැබැයි දැන් ඒක මනසේ කොටසක් බවට පත් වෙලා තියෙනවනේ. මේ මනසේ කොටසක් බවට පත් වෙච්ච ඒ වාහනේ, ඒ වාහනේ පිළිබඳව තියෙන චිත්ත රූපය අපිට බල කරනවා ඒ රූපය ගැන හිතන්න කියලා. එහෙම නැත්නම් මේ චිත්ත රූපයට පවතින්නට බෑ. ඒ චිත්ත රූපයේ ගින්නක් නම් ඒකට දර ලැබෙන්නේ ඒ චිත්ත රූපයට ආහාර නැති වෙලා යනවා. ඉතින් හිතන එකෙන් කරන්නේ ඒවට ආහාර දෙන එක. අන්න මේ අවශ්‍යතාවයයි හිත ඉටු කරගන්නේ මොන අවශ්‍යතාවේද මේ හිතේ පැවැත්මට මේ දඟලන අරදල කරන මනසේ පැවැත්මට කෑම ලබා ගන්නයි මේ හිතන්නේ පෝෂණය ලබා ගන්නයි හිතන්නේ. අපි කරන්නේ මොකද්ද ඉතින් මේ දුවන හිතට දුවන්නට ඕනේ ග්ලූකෝස් දෙනවා. මේ දුවන හිතට තව තවත් වේගෙන් දුවන්නට ඕනේ උත්තේජන ලැබලා දෙනවා. ඒ ගැන හිතන්න ගිහිල්ලා. අපි කරන්නේ මොකද්ද? මේ අපේම තරහට, හිතේ ඇති වෙන තරහට අපි කෑම දෙනවා. හිතනවා කියන්නේ තරහෙන් ඉන්න වෙලාවට බලන්නේ හිතනවා කියලා මොකද්ද කරන්නේ අපි? ඒ තරහ වැඩි කරගන්න එක. ඒ ගැන හිතුවේ නැත්නම් තරහ තියෙනකොට ඒ තරහ ගැන අපි ওই විදිහට හිතුවේ නැත්නම් වෙන්නේ මොකද්ද? තරහ ටිකකින් නැති වෙලා යනවා. ඒ නිසා තමයි පොඩි ළමයින්ගේ හිතේ ඇති වෙන තරහ වැඩිකල් තියෙන්නේ නැත්තේ. මොකද මේ ළමයි ඒක ගැන වැඩි හිතන්නේ. තරහ එනවා ඇත්ත. තරහාම ඒ යාළුවට ගහන්නත් පුළුවන්. ඒ ඒකත් ඇත්ත. හැබැයි ඊට වැඩිය හිතන්න යන්න. එයා වැඩිය හිතනාට වැඩිය කරන්නේ ළමයි ක්‍රියා කරන්නේ. අපි වගේ ළමයි හිත හිත ඉන්නේ කරනවා. අපි මොකද්ද කරන්නේ? වැඩිපුර හිතන එක. ඒ නිසා අපේ තරහ වැඩිපුර කාලයක් තියෙනවා. අපි හිතනවා කියලා මොකද්ද කරන්නේ? අර ඇති වෙලා නැති වෙලා යන තරහට අපි කරන්නේ කෑම දෙන එක, ඔක්සිජන් සපයන එක, සේලයින් දෙන එක. ඒක තමයි කරන්නේ. මේ තරහට අපි ජීන්දර නම් ඒකට අපි දර දානවා, පෝර දානවා. තරහට විතරක් නෙමෙයි ඕනෑම හැඟීමකට අපි කරන්නේ හිතනවා කියලා කරන්නේ හිත කෑම සපේන එක. ඉතින් තරහ ආවහම එයා කියනවා අනේ මං ගැන හිතන්න, මගෙත් එක්ක හිතන්න, එහෙම නැත්නම් මට ඉන්න බැරි වෙලා යනවා. මම හාමතේ වියලිලා යයි. මට දෙන්න වතුර බොන්න. ඉතින් අපි කරන්නේ එනේ නැහැඳීමට කැම දෙනවා. මේ නිසා අපි ආපහු ගියොත් පටන් ගත්ත තැනට භාවනාවේදී මොකද්ද ඔබත් මාත් කරන්නේ මේ දුවන හිතට හැම දෙන්නේ නැතුව ඉන්නවා මේ හැඳීම් නැමැති ගින්නට දර දාන්නේ නැතුව ඉන්නවා භූමි තෙල් පෙට්‍රල් දාන්නේ නැතුව ඉන්නවා ඒකේ හිත දන්නවා මේක තමයි වෙන්නේ දැන් මේ භාවනා කරනකොට ඇහෙනවා හැබැයි අපි හිතන්නේ නැහැ මොකක්ද ඇහුනේ ඇයි මේ වෙලාවේ එහෙම ඇහුනේ ඒ මොනවත් නෑ අපි කරන්නේ ඇහුණා කියලා දැනගෙන ආපහු එනවා හුස්මට මතක් වුණා කියලා ගන්නම ආපහු එනවා හුස්මට. ඉතින් අර මතක් වෙච්ච දෙයක පවතින්න බෑ එතකොට. එයාට එතනින්ම යන්න වෙනවා. අර ඇහිච්චදී එච්චරයි. ඒකට මනසේ කොටසක් බවට පත් වෙලා අපේ මනසේ ලැබුම්ගෙන පදිංචි වෙලා ඉන්නට බැරි වෙනවා. ඇහුණ තමයි. ඒ ඇහුණු පමණින්ම අපේ මනසේ පදිංචි වෙන්න බෑ. අපි ඒකට ඉඩ දීලා පදිංචි කරවගත්තේ නැත්තම්. ඒ බව දන්න නිසා භාවනාවට බාධා කරනවා. මොකද භාවනා කරන්න කරන්න වෙන්නේ ඔය හිතේ ස්වභාවය වෙනස් වෙනවා. හිතට දුවන්න බැරි වෙලා යනවා. දුවන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා. ඒ වෙනුවට වඩ වඩාත් මේ වර්තමානයේ අවධානයෙන් ඉන්නට සිද්ධ වෙනවා හිතට. තරහ කැමති නෑ අපි භාවනා කරනවට. ආශාව කැමති නෑ භාවනා කරනවට. බය, ඊර්ෂ්‍යාව, දුක, පාළුව ඔය කිසිම හැඟීමකින් අහලා බලන්න තරහින් ඉන්න වෙලාවට අහන්න ඒ වෙලාවට හිතෙනවද භාවනා කරන්න? නැහැ. මොකද ඒ වෙලාවට තරහ. එයා කැමති නෑ භාවනා කරන්න. භාවනා කරන්න ගිය ගමන් එයා නැති වෙලා යනවා. තරහ අන්තර්ස්ථාන වෙලා යනවා. ඉතින් ඒකට කැමති නෑ. කවුද කැමති? Taman විහිින්ම සිය දෙවි නසා ගන්න. මෙන්න මේ අභියෝගයට තමයි ඔබත් මාත් භාවනාවේදී මුහුණ දෙන්නේ මේක තේරුම් ගන්න එක වටිනවා හිතත් එක්ක දෙලින්ම සටන් කර කර සටන් කර කර කලකිරෙනවට වැඩි ආනේ මට භාවනා කරගන්න බෑ කියලා කලකිරෙනවට වැඩි මිත්‍රවරුනි මේක තේරුම් ගන්න මෙතන වෙන්නේ මොකද්ද කියන එක. ඇයි මෙහෙම වෙන්නේ කියලා. මේ තේරුම් ගැනීම තුළ අපිට හිත ගැන මෛත්‍රියක් ඇති වෙන්න පුළුවානේ. මෙයා භාවනාවේදී මෙයාට පහර වදිනවා. භාවනාවෙන් පහර වදින්නේ කාටද? ඔය කියපු දේවල් වලට. ඔය දුවන හිතට පහර වදිනවා. දුවන හිත අඩපණ වෙනවා. තරහ අඩු වෙනවා. බය අඩු වෙනවා. දුක අඩු වෙනවා. ඉතින් ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ කැමති නෑ ඒකට. ඉතින් එතකොට අපිට මේවා තේරෙන්න පටන් ගන්නකොට අපිට ඔය හිත බල කරනකොට ඒක ගැන ලොකු තරහක් එන්නේ නැහැ. භාවනාවේදී හිත දුවනකොට ඒ ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට පුළුවන් වෙනවා භාවනාවේදී ඒ හිත තේරුම් අරගෙන දෙමි හිත බොහොම කරුණාවෙන් තරහින් නෙවෙයි මෘදුව පුළුවන් වෙනවා ආපහු හුස්මට හිත ගේන්න. මේක හරි වැදගත්. මොකද මෘදුව කරුණාවෙන් ආපහු හිත ගේන එක තරහින් නෙමෙයි තරහ ගත්ත ගමන් හිත දුවනවා කියලා මොකද වෙන්නේ? අපි තරහට කෑම දුන්නා වෙනවා. අර දුවන හිතට තව තවත් ග්ලූකෝස් දුන්නා වෙනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. කරුණාව, මෛත්‍රිය ඇති කරගෙන හිමිහිට ආපහු හිත ගේන්න හුස්මට. ආයෙත් හිත දුවයි, ආයෙත් ගේන්න හුස්මට. මේ ආපහු ගේන එක තමයි භාවනාව කියන්නේ. මේක පටලවා ගන්න එපා. භාවනාව කියන්නේ දුවන්න දෙන්නේ නැතුව හිත එක තැනක මිරිකගෙන හද කරගෙන හිර කරගෙන තියන් ඉන්න එක නෙමෙයි. ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනා කරනවා. මෙතන කරන්න දෙයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? හිත දුවනකොට අඳුනා ගන්න එක. මොන භාවනා ක්‍රමේ කරත් මිත්‍රවරුනි හිත දුවනවා දුවනකොට අඳුනා ගන්න. අඳුනාගත්තේ නැත්නම් එතන භාවනාවක් නෑ. අඳුනා ගන්න. අඳුනාගෙන ඊළඟට ආය අරගෙන එන්න මෙතෙන්ට. ඒ දුවපු තැනින් ආපහු මෙතෙන්ට ගේන්නේ. අන්න භාවනාව කියන්නේ ওই දෙකට. මෙතන කරන්න දේවල් දෙකක් තියෙනවා. කාර්යයන් දෙකක් තියෙනවා භාවනාවේ නාමයෙන්. මොකද්ද? හිත කොහෙද තියෙන්නේ අඳුනගන්න. හිත දුවනවා කියන එක දැනගන්න, කොහාටද දිව්වේ දැනගන්න, දැන් කොහෙද මගේ හිත තියෙන්නේ දැනගන්න. එතනින් හිමි හිත කරුණාවෙන් අතින් අල්ලගෙන හරියට පුංචි ළමෙක් අපි කොහෙට හරි එක්ක යනකොට එයා අපේ අත බුරුල් වෙච්ච සැනින් එයාට ඕන තැනකට දුවනවා. ඒක තමයි ළමයේගේ ස්වභාවය. ළමා මනෝවිද්‍යාව දන්න කෙනෙක් ඒකට තරහ ගන්නෙ නෑ. හැබැයි තරහ ගත්තේ නෑ කියලා එහෙම ළමයට ඕන තැනක දුවන්න දෙන්නෙත් නෑ. ඉහාට අපි පස්සෙන් ගිහිල්ලා අතින් අල්ලාගෙන ආදරයෙන් ආයි ළමයා වෙච්ච වෙනවා හිතපු තැන. ඒකනේ කරන්නේ. ඒ වගේ ඔබේ දයාබර එකම දියණිය එකම පුතණුවන් පාසල් එක්ක යනකොට අපින් අල්ලගෙන කුංචි කාලේ කොච්චර ආදරෙන්ද කොච්චර සැලකිල්ලෙන්ද එක්කී අන්න ඒ වගේ ආදරයෙන් ඒ වගේ සැලකිල්ලෙන් මේ මනස එක්ක යන්න මේ භාවනා මාර්ගයේ අවධානය දිලිහිච්ච ගමන්ම මේ මනස නැමැති ලදරුවා මනස නැමැති බොළඳ ළමයා දුවයි පහට හරි පැත්තකට හඳුනාගෙන පස්සෙන් ගිහිල්ලා ආදරයෙන් අතින් අල්ලගෙන එක්කෙන්න ආපහු හුස්ම ආපහු දුවයි ඔබේ අවධානය නැති වෙච්ච ගමන් ආපහු දුවයි යලිත් රැගෙන ඉන්න විජහට ගිහිල්ලා වැඩි ඈතකට යන්න දෙන්න එපා. හුඟක් ඈතට ගියොත් අතරමං වුණොත් ඔබම දන්නේ නැති වෙයි ඔබේ මනස කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා ඉක්මනට දැනගෙන විජහට ආදරයෙන් මේ ළමයව මනස ආපහු අරන් එන්න මෙතෙන්ට. මේ මේ විදිහට භාවනා කිරීම තුළ ලොකු ආස්වාදයක් ලබන්න පුළුවන්. මේ දුවන හිතත් එක්ක අපි කලකිරෙනව වෙනුවට මේ ආපහු අරන් එන එකෙන් අපිට ලොකු ආස්වාදයක් ලබන්න පුළුවන්. ඒකට නැවත නැවත මනස ගෙනි ඒ මේ පුරුද්ද නිසා දැන් මුලින් අපිට ගේන්න වෙනවා හිත ආපහු ආපහු හැබැයි මේ ක්‍රියාවේ අපි දිගටම යෙදුනොත් එහි ප්‍රතිඵලයක් විදිහට නැතිනම් එහි කිසියම් වාසියක් අපිට ලැබෙයි බෝනස් එකක් වගේ මොකද්ද හිතම ආපහු වෙයි හුස්මට ගේන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ දවසක හිතම ආපහු වෙයි එයාම යයි අර පුරුද්ද නිසා නමුත් එයාම ආපහු හුස්මට අපිට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි හිත දුවනවා බලාගෙන ඉන්න ආපහු වෙනවා බලාගෙන ඉන්න මෙයයි ස්වභාවිකව භාවනා කෙරෙන හැටි. ඒතර ඒ එතෙක් අපිට සිද්ධ වෙනවා උත්සාහයෙන් හිත ගේන්න. ඒතර මුලින් වීරිය ඕනේ. උත්සාහය ඕනේ. වෑයම් කරන්නට ඕනේ. ඒ වෑයමේ ප්‍රතිඵලය ඒ වෑයමත් අපිට ආස්වාදයි. ඒකෙනුත් අපිටක් තියෙනවා හිත කොහෙද තියෙන්නේ අඳුනා ගන්නවා අපහුව ආදරෙන් අරන් එනවා හුස්මට තියාගන්න බලනවා හුස්මේ අපහැරිච්ච ගමන් ආපහු දුවනවා ඒ වගේම ඊටත් වඩා ස්වභාවික තත්වයක් නිරුත්සාහයෙන්ම භවනා වෙන තත්වයක් මොකද්ද? අපි නිහඬව ඉන්නවා, නිසලව ඉන්නවා, හිත දුවනවා, ආපහු වෙනවා. හිත දුවනවා, ආපහු වෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. ඇත්තේ හුදෙක් බලාගෙන සිටීමක් පමණයි. අන්න එතන පවතින්නේ ඊටාම ගැඹුරු නිස්සලත්වයක්. කිසිම තරංගයක්, කලබලයක් නැති ගැඹුරු නිහඬතාවයක්. භාවනාව ඒබඳු ගැඹුරු නිහඬතාවයක් ඔබට සා මට පිළින කරයි අපි ආදරයෙන් අපේ හිත රැක බලාගත්තොත් අපි මොහොතකට දෙහිකට බලමු පුළුවන් ද අපේ හිත දිහා බලාගෙන ඉන්න හිත දුවන හැටි බලාගෙන ඉන්න ආදරෙන් කරුණාවෙන් ආපහු හුස්මට ගේන්නට කොපමණ දුරට අපිට පුළුවන්ද කියලා ශරීරය ආස්වාස කරයි ශරීරය ප්‍රස්වාස කරයි මේ ශබ්ද ඒ ශබ්ද ගැන හිතන්නට කොළඹව නැහැටි දැනෙනවද? මතක් වෙන සිතිවිලි ඒ සිතිවිලි පිළිබඳව කල්පනා කරන්නට කොළඹවන සැටි වැටහෙනවද? ඒ පෙළඹවීමට අත්ු නොවි යලි යලි හුස්ම එන හැටි හුස්ම පිට වෙන හැටි සිහියෙන් සහ අවධානයෙන් දැනගෙන ඉන්න පුළුවන්ද එකකට දෙකකට හරි දුවන්නේ නැති සිතක් එන හුස්මත් එක්ක යන හුස්මත් එක්ක අවධානයෙන් නිස්සලව සිටින සිතක් සමහර විට ජීවිතේ පළවෙනි වතාවට අත්දකින්නට ලැබෙනවා